ඉන්දියානු ජනනායකාදීන් ඇවිල්ලා අපේ රටේ පාර්ලිමේන්තුව අමතන කොට අපිට දැනෙන්නේ මේක හරියට ප්‍රාන්තයකට ඇවිල්ලා ප්‍රාන්ත රාජ්‍යයක් අමතනවා එහෙම වෙන්න බෑ අපේ රටට ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් දැන් අපේ රට දිහා දකින්නේ කොහොමද මේ හැමෝම එක එක ඉලක්ක සම්පූර්ණ කරගන්නවා බ්‍රිතාන්‍ය ඉන්දියාව දාලා චීනයෙන් පරිගන්නවා ඒ සඳහා අවශ්‍ය වෙන විදේශයන් සතුටු වෙන එක නෙමෙයි විදේශයන් සතුටු කරන ආණ්ඩුවක් කියලා කියන්නේ රට බෙදන්න ඉතාමත්ම සුදුසුම ක්‍රමය ඔයා හිතනවාද ඉන්දියාව බටහිර රට අපිට ආදරයට සෙනෙහස පානවයි කියලා. මේ රටවල් හැමදාම කලේ අපේ රටවල් කඩන්න පුළුවන් නම් අන්න ඒ සඳහා අවශ්‍ය පසුබිම හදපු එක විතරයි.